تصلها بصلاة حتى تتكلم أو تخرج تباه كرنماد كفية دين إهن نماد إنمادا نقلواشه තිබා වාහකේ දක්කාෆුමත් දාන්දෙන් නුවත නිකුමෙජ්ජවමත් දාන්දෙන් මිස්කිතුන් فإن رسول الله صلى الله عليه وسلم أمرنا بذلك ehni hama karhabarun Allah subhanahu wa ta'ala ge rasula wani ekaman amuru kurawwa fa yahrumenna alla nusila salatan bi salatin ay evves namade evves namaden anen namada ka nuguluma wa aharmen wahaka dakkafumat රවාහ මුස්ලිම් මේ හදීස් වල රිවා කරවවා මෙනි ඉමාම් මුස්ලිම් මේ හදීස් වලගේ මුරාද කි නමාදුකම් අවදිවේගෙන් හැම සලාන් දිනුමා එකුගා තෙදුවේ එහෙන් නමාදෙන් නුෆෙෂුම් සලාන් දිහම නියුමා එකුගා එහෙන් නමාදෙන් නුෆෙෂුම් සලාන් ඉමාමිහා සලාන් දේ හිඳු නමාදු කුරන් සුනත සුන්නෙන් නමාදු කුරන් බේනුම් වෙජ්ජ කමුගා වානම ඒන ජිහේනි මීහක වාහත කාරිගේ මීහකොම ස්වාහකෙ දක්කායන නුවත එහුරිතම් බදලු කුරන් නුවත එහුරිතම් badal kuran ei zikru tasbihanu kiya namaz kuran beenum wa kamu gawanama mewa ki hukuru duha kan hasennu mi furatama mi vidalwani muawiyatu gafan sa'ib ibn yazid mi vidalwani hukur namaz kurumafahu e hukur namada ehen namaden nugulwashe mihaka wahaka dakkafu maddande nuwata nikumejjaw maddande miskitun nikumalias masenne nuwata ka ane ehuritam badal kolliyas masalene dem mi vidarwani rasulullah sallallahu alaihi wasallam wani gotan amru kurawwafe evves namaden anen namadaka nuguluwuma wahake dakkaf maddande nuwata huritan badal kofu maddande me har mi hadis fula khandeeligan khilafman hanafi mazhab gamiyo khandeeligan khilafman emiyum ama imamiya salan de nimerte dwan emi mazhab gonna goy e hurita hur anakte duwe sunne namad quran zikr tasbihen nu kiyane mi hunne sunne nu kore ham hurita tibefa sunne namad farane e khandeeligan mi hadis fula khilaf එම හුරිතා හුරගෙන් නමාද කුරා කමුග වඤ්ඤා ඉමාම් මිහා සලාන්දී නිමුමා එකුගතේ දුව නමාද කුරා කමුග වඤ්ඤා ඒන මීහක වාහක දක්කන් ජෙහෙන ඒ කී කුරම හයිගතුව එයි ඒ නමාදුගේ බය කමුග නොහෙදු මට්ටකා ඒ ඒක සුබුහයෙන් ගෙබෙන් තෙදුව හැම තෙදුමාය කු නමාද කුරම් ෆෙර ඉමාම් මිහා සලාන් දිනුමාය කු නමාද ෆෙරුන් ඒ නමාදුගේ බය කබ්බුන් ගශීගම් බේ ඉතුරු බය කබ්බුන් එම එහෙම් මීහක වාහක දක්කා ෆියා ඒ හිසාබුන් එමෙදු කැඬුනියතා දෙම්මස්සේනේ හුරිතා හුරේ සුන්නෙක් කුරියස් එහෙන් නෝනී හුරිතම් බදලු කුරේ එහෙන් තනක ජෙහෙලා ෆේන සුන්නෙන් නමාදු කුරානි දැන් ඔති zikr tasbih zikr tasbih කියා නිමිගෙන් එනේ මස්සේනේ හුරිතා හුරේ නමාදු කුරියස් ඒ දෙමෙතුක වර දිගු වගුතෙන් හිඟච්ච එහෙම ඒ එවස්මියක ශක් කරනවා ඒ නමාදුක බයෙක්කමක එම මිගොතන් හදන් ජෙන මනා කුරව්වා හැම යනි නමාදු හම නමා නිමුමා එහුගත එදුව සුන්නෙක් කුරුම් හුරිතා හුරේ එහෙන් තනක බදල් වෙලෙන් ජීහෙනි එහෙන් නුනි මිහකවාක දක්කාරෙන් ජීහෙනි ඒ හුරිතා හුර සුන්නෙක් කුරා කමුග වානම وعن ابي هريره رضي الله تعالى عنه قال قال رسول الله صلى الله عليه وسلم من اغتسل ثم اتى الجمعه فصلى ما قدر له ثم انصت حتى يفرغ الامام من خطبته ثم يصلي معه ثم يصلي معه غفر له ما بينه وبين الجمعه الاخرى وفضل ثلاثه ايام رواه مسلم ما الله رسول الله ابو هريره كمن ودال ابو هريره كمن روايه كمن كليفان ودالوني رسول الله صلى الله عليه وسلم حديث القرويه وقرضه قرنما دفهم وراگه اي سنن هينيمن اي قرنما دان هيناگتما كي سنن وگم واهينيم قرنما دا قرنما دفهم وراگن دين قرنما دان اس اينن الله منبر قروي وركه سنن نمادكو دين اين امام ميها خطباين නිමිජ්ජවමත් දාන් දැන් හනුලා ඉඳෙජ්ජනවා දැන් ඉමාම් හනුලා ඉඳ දැන් ඉමාම් මිහා යහුගහ කුර නමාද කොෆිනම ගෆිර ලහු මා බයිනහු ව බයිනල් ජුමාති අල් උඛරා එනං එ හුකුරා අනෙන් හුර අනෙන් හුකුරා දෙමෙදුග ෆාෆත ෆුහවිගෙන් දානේ එ හුකුරා අනෙන් හුකුරා දෙමෙදුග ෆාෆත ෆුහවිගෙන් දානේ ව ෆද්ලු සලාසති අයාමින් අදි ඉතුරු තින්දුවහුගේ ෆාෆා අදි ඉතුරු තින්දුවහුගේ ෆාෆා ෆුහවිගෙන් දානේ රවාහ මුස්ලිම් මි හදීසුල් රිවා කුරවා ෆවනි ඉමාම් මුස්ලිම් mi hadis huluga miwati allah min barakura baraka sunnai kurumuge murad ei hukuru namada kurin emme kurin ade unu mi hamme sawab ituru wegen mani rasulullah sallallahu alaihi wasallam hadis hukura bahmani hukuru namada emme furatama ade unu miha asfi miha ena allah go mauga jamale qurban kurifade iha sawabe jamale qurban kurin iha bodu sawaben ei jamale qurban kurifade ei warattana was miha ga jamale qurban kurave ni bes adi iha sawab hurikamen ei jamale qurban kurumaki adi devanen amiha geriyek gurban kurifade tinwanan amiha bakariyek gurban kurifade hatarwanan amiha kukule gurban kurifade adi faswanan amiha bihen allah gamauga heda kollifade kukulo bihe raste maretta ema emme furatama amiha myati varabbodo sawab emme furatama as allah enam minbar kurayarakan hatar tine den hatare hayen ashe migota kuramunda vi sunnai ඉමාම් මිහා මෙම්බරන් අරන්දෙන් එන ෆුර්සත වෙසුන්න නමාදේන කුරුම අල්ලාහ් මෙම්බර කුරේ වරක කුරාෂයොත් දෙන් සවාල කී මිහාර මෙන් දුර නමාදර කියා බංගේ ගොන කුරුන හුකුරු දුවව මෙන් දුර වගුතු ඒ ෆරතම සාහිබිත් කම වෙස්නු හුකුරු හුකුරු දුවහුගේ මෙන් දුර නමාදුගේ වගුතුග හුකුර බංගේ ගෝ මේ මෙන් දුර නමාද බංගේ ගෝ ඊමත් එදුවේ මි කුරණි මෙන් දුර නමාදුගේ ඉහුසුන්නයි මෙන් දුර නමාදුගේ ඉහුසුන්නයි ei mulin aakamen ei egotan ekan kurman sunna diinuwa kamekkama gan eggatin kurima biduwa ka vesma kashigen be ei mendurna maadu ge sunnaten ge doh kina kurani me kuru duwas me kuruna maadu kuram me ulani me kurani mendurna maadu ge sunna ge ves gulu me ves nei එහෙම එදවහක මෙන්දුන මාදුගේ සුනතෙන් නොකර වේන එබංගේ ගොයිමක වකි තෙදුවේ ඉතුරු සුනතේ කුරා කන්නු ජීහේන එබංගේ ගොයිම හොරතම එබංගේ මෙන්දුන මාදුවක තකාසකොග්ගෙන් ගොවුන් එවස් ආකම එවස් ආකම ඒ සබකි රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් zamanuge debange nus gobe gowani eger ero hukuru namadan emme bange උස්මානුගේ ෆානුගේ zamanuge කලිෆානු ඛිලාෆතුගේ ෆහකොළුගේ කලිෆාන එබ්බන්ගේ ඉතුරු කුරෙවි එයි මදීනාගේ මීස්තකුන් ගිනවේ එකි කංකොලතක ෆෙතුරිගෙන් දියාම එමි හුන්නම් හුකුරු නමාදු හැම එකනි බංගයා ආයම බයෙන් මිහුන හුකුරු ෆායිතුගෙන් දාතිවේ එමෙ හුකුරු නමාදු වගුතුම් ගති මා කුරින් එබංගේ ගොයනී කුරන මාත් වගතුමුගේ මා කුරින් එබංගේ ගොවැනි ඒ උමර උස්මාන් ගෆානුගේ ඉජ්තිහාද එකලේ ගෆානු උස්මාන් ගෆානුගේ ඉජ්තිහාද එකලේ ගෆානු කුරවිකමේ දැන් අස්හාබේ කනු එකම එච්චකේ විදාල නොවුන් ඒ දලීල් කුරණේ අස්හාබේ කනුගේ ඉජ්මා එක්කමන් එයි එම මස්තරෙන්ෙන් ඒ දෙබංගේ ගොවියස් දෙබංගේ ගොවැස එකම කො මෙන්දුරුන මාත් වගත ખાසකොග්ගෙන් ඒ ගොවේ ගොවුන් අදි මීහුන් ඉතිකාද කුරා හාලුගේ මෙන්දුරු බංගේ බයෙන් මියෝ සුවාලුස් කුරේ ෆදා menduru namadu bange bunani menduru namada ka furtama e gotanniye ganegen goafiya usmanu gefan e itur kuri bange akavs dimalen noye usmanu gefan e itur kuri bange akavs dimalen noye ema nuba e goivs nuba මෙහර ශරීයතුගේ මෙති ඛුලෆා රාෂිදුන්ගේ සුන්නත අමල කුරාහේ රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම්ගේ සුන්නතක ඛිලාෆුන් වඤ්ඤා ඒ ඉර්බාද් බුන් සාරියාගේ හදීස් වල රසූලුල්ලාහි මහදීස් වල කරවන ඉර්බාද් බුන් සාරියා කලේ කලේමෙන් දුනියේගේ digu umurega diri tibejjiya waragina ikhtilaf taka kurmati waane den ebe kan dannan ye hindu kali fanti wanna menna wasik kurmani kongo takatto den nabi alaykum bi sunnati wa sunnati al khulafa'ir rashidin al mahdiyyin min ba'di addu alayha bin nawajid hadis lu maane ki evagutuak tiyabami hunti man kali fan ga sunnatu ga wargo dan hippawash adi khulafa'ir rashidun ga sunnatu ga sifa hifa hattash e ikhtilaf fedigen da dwastaw එකලේෆාන හදීස් වකන් තිමන් කලේෆානගේ සුන්නතුගේ හිෆාට්ටාෂේ දෙන් ඛුලෆා රාෂිදුන් ඒගේ මානේ කී තිමන් කලේෆානගේ සුන්නතුන් ඒ මස්සලේකා මෙදු හල්ලෙන් නුෆෙනිජ්ජියා දෙන් ඛුලෆා රාෂිදුන්ගේ අමල ෆුළු තකබ්බල්ලවාරේ බේෆුලුන්ගේ අමල ෆුළ ෆෙන්නන් ඔක්කමු ගවානම ඒක හිෆාෂ ඛුලෆා රාෂිදුන කී අවබකරා උමරා උස්මාන අලියා මිහතර බේකලු එම උස්මාන් ගෆාන මිකන්තම් මි කුරෙව්වි රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම්ගේ සුන්නතකා ඛිලාෆෙන් නුවස්වේ adi ehen so ashab ve kalegge bas fulakaves khilafen nuve ehen bima e amal kurevene ehen namas e kalege fane kurevvi goifieva adi ehen goten ikhtiar kofia e rakun nuve khulafa rashidunge sunnatuge hifikama kavves erunge vane amille gotak ikhtiar kurikama ehma gosvi dinuga amille goten ikhtiar nukureven evves mihaka එමිම හුකුරුදුවහුගේ ඉහි සුන්නතෙන් නැයි හුකුරුදුවහුගේ ඉහි සුන්නතෙන් නොන්නාන එයි එමියහකු මිස්කිතව වනම ෆහුගා මෙම්බර් මති ඉමාම් හොරෙජ්ජකම වඤ්ඤා හැම එකනි කුරානි දෙරක්වයි ඉතරක් කොග්ගෙන් නුවාන ඉතරක් වතේ කොග්ගෙන් නුවාන දෙරක්වයි කොෆේනේ ශින්න ජීහන දැන් හුතුබා අඩවහන් ඉමාම් මිහා මෙම්බර මෙම්බර නාරඤ්ඤා එවකුත එන ආරකවද ඉමාම් මිහා මෙම්බර කන්නාර එහෙම වියා ඉමාම් මිහා මෙම්බරන් අරන් දැන් එන සුන්නෙක් කුරවේන එකමකු එයි හුකුරනමාදුගේ ඉහු සුන්නතෙන් නොන් එයි කිය අදි මෙන්දුරනමාදුගේ ඉහු සුන්නතක වස් නුවානේ දෙම් හුකුරනමාදුගේ ෆහුන් එබයි සුන්න එවා කන්නාන وعنه رضي الله تعالى عنه أن رسول الله صلى الله عليه وسلم ذكر يوم الجمعة فقال فيه ساعة لا يوافقها عبد مسلم وهو قائم يصلي يسأل الله عز وجل شيئا إلا أعطاه إياه وأشار بيده يقللها متفق عليه وفي رواية لمسلم وهي ساعة خفيفة ما الله رسول لفي أبو هريرة كبن رواية من يكلفان بداروني هم كرم رسول الله صلى الله عليه وسلم ذكر يوم الجمعة هكر دوهج واهك الدوه ذكر كرفية فقال هذا حديث كرفية فيه ساعة إيه هكر دوهج وي غدي وقته لا يوافقها عبد مسلم وهو قائم يصلي يسأل الله عز وجل شيئا إلا أعطاه إياه إيه وقتك مسلم على نمادت تدوه هريرة නමාදුග වාහාල් නමාදුග තිරේග වාහාල් අල්ලාහන් එච්චක දන්නවා ෆියා එච්චන් අල්ලාහ එමිහක දෙවවානේ දැන් එහෙන් මුස්ලිම්ගේ එහෙන් මේ හදීස් වල රිවා කරවා හැමනි ඉමාම් බුඛාරි ඉමාම් මුස්ලිම් අදි මුස්ලිම්ගේ එහෙන් රිවායත් එක මියනි වහිය සාඅතුන් ඛෆීෆතුන් එයි වර කුඩ වගුතු කොලකේ වර කුඩ වගුතු කොලකේ මෙහර මේ හදීස් වල ගමීනි නමාදන් හුන්න හාලුග නමාදන් හුන්න හාලුග දුවා කො ෆියා ඒ දුවා ඉජාබ් කරවානේ එහෙම මේ හදීස් වලගේ බැංගේ ඒ නමාද වගු තෙක්කම් මේ හදීස් වලගේ බදේ හැවේ ඒ නමාද වගු තෙක්කම් කොම්මියකස් මේ මස්සල මියති අබූ හුරේරා මේ හදීස් වල රිවා කරවෑෆ අබූ හුරේරා මේ හදීස් වල රිවා කරවෑෆ අබ්දුල්ලාහ් ඉබ්නු සලාම් අබ්දුල්ලාහ් ඉබ්නු සලාම් විදාරවනි අබූ හුරේරා ඒ අසුර නමාදුගේ ෆහුගේ වගු ඒ අසුර නමාදුගේ ފަހުގެ ވަގުތެކި އަދި ޖުމުހޫރު ޢިލްމެރިން ވެސް ރާޖިހު ކުރަވައިފަނި އެ އަސުރު ނަމާދުގެ ފަހުންކަމަށް އެ ވަގުތުވަނި އެ އިރޯސުމާ ދޭމެދުގަވާ ވަގުތެއްކަމަ දැන් අබූ හුරෛරා ඉන්කාර් කරවණි අබ්දුල්ලාහ් ඉබ්නු සලාම අබ්දුල්ලාහ් ඉබ්නු සලාම අල්ලාහ්ගේ රසූලයි බොතේ හදීස් වල කරවෑෆා මීහා නමාදන් හුන්න හාලුබේ එහෙන් වීමා ඒ අසුර නමාදුගේ ෆහම් ෆරතම නමාදු කුරුම කියස්ම කුරුහවගුතෙක දැන් කියනගේ නමාදන් හුන්න හාලුගවාන දබ්ලෝ සලාම් දාලුයි අබු හුරෛරා කලිෆාන් අස්වන් හේ රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් කිව ෆලකුම් මුස්ලිමු මීහා නමාදු කොග්ගෙන් එන ඉන්නතා ඉන්නහා හිඳකු එන එනි නමාදුගේ රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් හදීස් කුරවා ෆේවනි මුස්ලිමු මීහා එන නමාදු කොග්ගෙන් ඉන්තා වුලූ නුගෙල්ලි ඉන්නහා හිඳකු එන එනි නමාදුගේ තිරේගේ අබු හුරෛරා විදාලුයි ආයකේ තිහෙන් ඔති හදීස් කුරවා ෆේ අබු හුරෛරා සෙබ්බස් වඩාගේ අබු හුරෛරා සෙබ්බස් වඩායි කොම්යකස් බොඩක් පුරවෙවැනි එයි අසුරු නමාදුග ෆහම් කුරුදෝහුගේ අසුරු නමාදුග ෆහම් රෝසිජ්ජොමත් දාන්දෙන් ඉන්න වගුතු කොලෙන් ඒ ඒ දෙමෙදුග ඒ වගුතු කොළ ඉනි ඒ වගුතු කොළ එමීහක්ගේ දුවා දිමා වෙජ්ජිය ඒ වගුතු කොළ දිමා වෙජ්ජියා අල්ලාහ් සුබ්හානහු වතාලා එනගේ ඒ කුරි දුවායෙන් ඉජාබ කොත් දෙවාන එම මිහාර්මි බුරකමෙන් නුහයිගතුග මිහක ඒ වගුතු හොදන් උලෙජ්ජියා කායි බලගින කන්තත්තන් ඉන්සානාගේ හුන්නා නොෆුදි කොම්මයකස් මි ෆුද්දම් වර ෆසේ කමෙන් හයිගතුවා එකමಕು ಶೈತಾನ ವನಿ ಇನ್ಸಾನಾಗೆ ಸಿಕುಂಡಿಯ ರಬ್ಬರ ಕೊದ್ದೆವ ಬಡು ಮಸಕ್ಕತೆ ಕೊಫಾನ ಏನ ಹೆಂದುನುಂ ಫೆರಿಗೆನ್ ಇರೋಸೆಂದೆಂ ವೆಸ್ ಬಡು ಎಚ್ಚಂ ಹಾಸಿಲ್ ಕುರು ಮಟ್ಟಕ ಎನ್ನ ಅಸರುಂ ಫೆರಿಗೆನ್ ಇರೋಸೆಂದೆಂ ಮಸಕ್ಕತೆ ಕುರಾಹನು ಜಿಹಮ ಇನ್ನತ ಇಂದೆಲಂ ಮಿಜಿಹನಿ ಜಿಕುರು ಕೊಲ್ಲನ ವತೇನ ದುವಾ ಕೊಲ್ಲನ එකං වරක් පුරා මසකතස් පුරා ගන්න උජේ ඉන්නතහම ඉදලා zikr කරන දුආයි කොල්ලම් මිජෙහනි එකමක එකම් වරක් පුරා කීවෙකම් පුරවණි ඒ ෂයතනා එන පුරා කොද්දිනීවා එතව ඉෂීන්ද ඉරෝසෙන්දෙන් ඉඳලන් හගීගතුගයි බුර කමෙන්න හගීගතුග එහෙන්නමස් ගින ඉන්සානුන බුර එකන්තන් ඒ ෂයිතාන බර කොද්දිනීම කොම්මයකස් ඒ එම්මෙ රාජි හුකමන් ඉල්මෙර විදාල වෙෆවනි وعن أبي بردة رضي الله تعالى عنه عن أبيه قال سمعت رسول الله صلى الله عليه وسلم يقول هي ما بين أن يجلس الإمام إلى أن إلى أن تقضى الصلاة رواه مسلم ورجح الدار قطني أنه من قول أبي بردة ಅಬಿ ಬುರು ಅಬು ಬುರುದ ರದಿಯಲ್ಲಾಹು ಅನ್ನು ಮಿದಾಳವನಿ ಏನಗೆ ಬಪ್ಪ ಕಿಬೈ ಏನ ಬಪ್ಪ ಮಿದಾಳವನಿ ಹರಂ ಅಡುವಹಿಮೆ ರಸೂಲುಲ್ಲಾಹಿ ಸಲ್ಲಲ್ಲಾಹು ಅಲೈಹಿ ವಸಲ್ಲಂ ಹದೀಸ್ ಉಲ್ ಕುರವನಿಕೋ ಹಿಯ ಮಾ ಬೈನ ಅನ್ ಯಜ್ಲಿಸ ಅಲ್ ಇಮಾಮ್ ಇಲ್ಲಾ ಅನ್ ತುಕುದ ಸಲಾತ್ ಐ ಇಮಾಮ್ ಮೀಹಾ ಮೆಂಬರ್ ಮತಿ ಇಶೀನಿ ಸುರೆ ನಮಾದು ನಿಮಿಜ್ಜೌ ಮದ್ದಾನ್ ಹಕುರು ನಮಾದು ನಿಮಿಜ್ಜೌ ಮದ್ದಾನ್ ತೆಂ ಎದೆ ಮೆದೆ ರವಾಹ ಮುಸ್ಲಿಂ ಮಿ ಹದೀಸ್ ಉಲ್ ರಿವಾ ಕುರವಾಫಾನ್ ಇಮಾಮ್ ಮುಸ್ಲಿಂ ورجح الدارقطني انه من قول ابي برده ادي امام دارقطني ودالو فوني مي اصل رسول الله صلى الله عليه وسلم کے بس پڑے نون مي ابو برده کے بس پڑے کے ابو برده کے بس پڑے کے ابو برده ඒනගේ බප්පගේ කිබෙන් මිරිවා කරවන්නේ බප්පයි කි සහාබි බප්ප මිරිවා කරවන රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම කිබෙන් කොම්මියකස් මිගොතන්ගේ බොහරි බයෙන් හදීස් වලතන් ඇස්ස එයම් මිකේනි මවකූෆ් හදීස් බයිර් රිවායත් තහුග හුරී ඒති මෞසූල් කම වියස් ඒගේ සොහ්හ ගොයින් ඉල්මරින් බයන් කොෆේ බහුරි ඒ අස්ලකි මවකූෆ හදීස් මෞසූල් මි කියන්නේ සනද රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම හමය ෆෝරා ෆින්න හදීස් එවස් කේඬුමෙන් නැති සනදු මවකූෆ් මි කියන්නේ රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම හැම එකන් නොෆෝරා එහෙන්නමස් සහාබියා හැමයන් හදීසුල් ෆෝරා ෆෙනි සහාබී මි රිවා කරන සහාබී මි විදාලවනි බස්ෆුලේ එකමක ඒ බස්ෆුල කි ඒ රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් විදාලේ බස්ෆුලේ කමක විදාලෙන් නොවේ එහෙම ජැක්කෙනි මවකූෆ් හදීස් يم كني موقوف حديث دار قطني مي امام دار قطني دالواني مي راجي هو گم وا مي موقوف حديث كه موصول حديث نون ابهي رسول الله صلى الله عليه وسلم بس فلن نون مي ابو بردا گه بس فلے كه وفي حديث عبد الله عبد الله بن سلام عند ابن ماجه وجابر عند ابي داود والنسائي انها ما بين صلاه العصر الى غروب الشمس adi abdullah ibn salam riwa kurawi demme mi ki hadis abdullah ibn salam riwa kurawwa fa hadis lugamani e ibn majah abu daud nasai riwa kurawwa fa hadis lugamani annaha ma bayna salati al-asr ila ghurub ash-shams ei asr namada fahuga iros sijjam dandin e demedugo onna wagutu tahuga terem wagutu kolake ei وقد اختلف فيها على أكثر من أربعين قولا أمليتها في شرح البخاري මීගේ එබෝතේ ඉල්මරින් ඉඛ්තිලාෆ ෆ සාලිස් වරක බස්ෆුලේ පවුලේ මීගේ ඉඛ්තිලාෆ ඒවා ගුතාවේ ඒවත ඉල්මරින්ගේ සාලිහක බස්ෆුලේ පවුලේ ඉබ්නු හජර් මීදාලුන් හාෆිද් ඉබ්නු හජර් මීදාලවනි සාලිහක බස්ෆුලේ එබෝතේ මීගේ ඉල්මරින්ගේ ඉඛ්තිලාෆ මස්සලාග තිමන්න ඒ බයාන් කොෆ ඔන්නානේ බුඛාරීගේ ශරහාග ඒ ෆතහුල් බාරීග ෆතහුල් බාරීග තිමන්න ඔන්නානේ බයාන් කොෆ එබේනො මිහක කොස් බලාරේ ඒ සහීහුල් බුඛාරීගේ ශරහලියොවි حافظ ابن حجر اي فتح الباري افتك يعني اي وربود فيسيتين غاغنك ميها وروانه فيسيت تريحكم مجلد غاغنك اي ام بودو شرح اي حديث ام ورغد شرح اي صحيح البخاري کے شرح اي حافظ ابن حجر لي وفوا وعن جابر رضي الله تعالى عنه قال مضت السنة أن في كل أربعين فصاعدا جمعة رواه الدار قطني بإسناد ضعيف ما الله رسول الله جابر فانو كبن رواية من يكري فانو واني سنة ديميكين واني كم ساليهكم نوات يفر جنوجيا هكروان رواه الدار قطني بإسناد ضعيف من حديث رواية رواية فان إمام دار قطني ضعيف سندكاكو حديث ضعيف මාරු ජාබිරුගේ ෆානා සුවාල මිහක කුරි මි නි නිසොහා මිපුනා හදීස් වල ජාබිරුගේ ෆානා මිහක සුවාල කුරි එම්මෙ ෆුරතම හුකුරු කුරවුනි කොම් වගතකු හැ දෙන්නවි තිමන්නම බනු සායිදා හඳාම් වන්නේ බනු සායිදා අවශ්‍ය මදීනාගේ ඒ අවශ්‍ය කොහරි මිස්කිතෙක් ගේ මේ ෆුරතම හුකුරු කුරවුනි තිමන්නම සූරි මේ හුකුරුගා දැන් ඒ සුවාල කුරි මිහා මිදන්නවනි ඒරු කිතම් මිහුන් හැ තිබී දැන් තිමන්න ගුණාලිරු තිබි සාලිය සාලිස් මිහුන් ගුණාලිරු සාල්ෂි රසූලුල්ලාහ සමහදීසුල් කුරවාෆෙ වෙස්නේ සාලිහුම් කුරාෂකේ මෙති ඉත්තිෆාකුන් දිමාවෙ ෆසාලිස් ඉත්තිෆාකුන් දිමාවෙ ෆසාලිස් මෙති එහෙම්විමා බයෙන් මිහුම් ඉබ්‍රානි ඉමාම් ශාෆි ෆද බේබේ කල්මන සාලිස් සාලිස් සම කුරාරේ මුකුරු කුරු මට්ටගා එහෙන්නම ඉමාම් ශාෆි වෙස් විදාලු වෙෆෙ නෙයි සාලිහුම් මදවෙජ්ජා හුකුරු සොහ්හනුවානේකේ හුකුරු සොහ්හනුවානේකේ ඉමාම් ශාෆි වෙස් විදාලෙන් නොවේ اما حقور صحوان المرين ام جنب جمهور المرين ودالو فواني تحويق المرين ودالو فواني تيم මදුවේගෙන් තිම්මි හුන් තිබෙජ්ජා හුකුරු සොහවාන මදුවේගෙන් තිම්මි හුන් තිබෙජ්ජා හුකුරු සොහවාන අදි එයි රාජි හොගෙන් වා ගොත කීවස් තිම්මි හුන් තිබෙජ්ජා හුකුරු සොහවාන وعن سمرة بن جندب رضي الله تعالى عنه أن النبي صلى الله عليه وسلم كان يستغفر للمؤمنين والمؤمنات في كل جمعة رواه البزار بإسناد لين مهار همه شافي مذهب شافي مذهب من نساڑس ادی ہم مذهب تو بار بارے فنرا متبارا میں ہم نے فور بارے بارے میں مدم بنے فین می بنی انہیں مذہب تو قول تقبل اربار ای بارے می بنے ونی رسول اللہ صلی اللہ علیہ وسلم دعا کو کرو خطبہ کیو ون ہن نوانی کو شام کریں ای قافلہ ہے یہ فار قافلہ ہے قافلہ ہم آیا بگو تو میس تکون تا قافلہ ہے دیما ادی ای دوفا یہ فار قافلہ ہے دیما اے ہندو مسکیتو کا تیبی بارمی اے ہندو مسکیتو کا تیبی بارمی ඒ වාහක කුර්ආන ක අල්ලාහ් වයි කුරා වාෆෑනි වා ඉදා රාව් තිජාරතන් අව ලහුවන් ඉන්ෆද්දු ඉලයිහා වතරකුක කායිමා ඒ ආයතෙන් හරිබා වල වාෆ ඒ මිහුන් දියයි එතන ඒ මිහුන ව්‍යාපාරියන් වත කුලි මජල ෆෙන්න හෙඳු කලිෆාන් කුලබ් බහට්ට වාෆේ මිහුන් එදනී යදුවේෆා قل ما عند الله خير من اللهو ومن التجارة كلفان විදාල වාරේ අල්ලාහ්ගේ හදරතුගා වා ධර්මයා සවාබ් දුනියගේ ව්‍යාපාරිය වර අදී e kuli majale vure ma heyo kam එම එතා බාරමීහුන් තිබී වගුතු කොළ හිඟජ්ජතා බාරමීහුන් හුකුර බාතිලෙන් නොය ඒ හුකුර හැම එදිය ගොතන් එදියයි එහෙම ඒගෙන් එමි එබේ කලුන් දන්නවනි ඒගෙන්ගේ එච්චකි බාරමීහුන් හුකුර සොහයම බාරමීහුන් නැමෙ මතුනි අනෙන්ගෙන් විස්නාෆියා බාරමීහුන් ඒ කියන ඒගෙන් ඉස්තිදලාල් කරවෙනි බාරමීහුන් කම එමෙ මතුමිනි ඒ එච්චකේ රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් විදාලෙන් නොය අද මිසාලකන් ඒගෙන් හැම හැම එකශීගෙන් වේතා නුවමීහුන් බෑන්දා ෆස්දියුන් එවසම ඉත්තිෆාගේ බාර මිහුන් තිබුන් ඉත්තිෆාගෙත්තයි බාර මිහුන් තිබුන් හම නුව මිහුන් බෑ තිබ්බා ෆස් දියුන් හම එකශීගෙන් බෑ එම එච්චකේ දාන හැම මීගෙන් හම හුරිහා දලිතක එක්කොෆා එගේ හම මාන ඒගෙන් හම ජමාතේ කමුක වඤ්ඤා හුකුරුගේ ජමායි ෆර්දෙන් ඒ හුකුරුගේ ජමාතකි ෆර්ද ජමානත් එක හුකුරන් නුකුර වෑන එම ජමාතුක ගිනමිනි එම මදුමිනි තිනේ ජමාතුගේ මත මෙනි තින බයි මෙහඟ බර දෙකේස් මොනෆා එකම දැන් හුකුර ගින ඉල්වන විදාලස් වන්නේ තින එකේ තිනන් හම කුරා රේ ජමාත් ඒ අර විවාහුග එබහුර ඒකතන් ඉස්තිදලාල කුරවෙන් දේකන් අර විවාහක නොකිය ජමාත ගින බහුග ගොතකුන් බහුග ගොතකුන් දේකන් නොකිය ජමාත තිනක ජම්ෝ කියන්නේ එයි අර විවාහුග එකකම් මෙ කියන්නේ මුෆ්‍රද් දේකම් මෙ කියන්නේ මුසන්නා අනන්තං එබහුරි ති දේකවර ගින වෙජ්ජා මෙ කියන්නේ ජම්ෝ එයි හැම එකනේ මේ මස්සලේ ගෆියවා එයි කොම් මස්සලේ ඒ විරාසතුගේ මස්සලා විරාසතුගේ මස්සලාග එන් අකවර ගින අහුම් වෙජ්ජිය ඒ මජ්මුආය හැම ඒගොතන් එද්ද එෆ්ෆිරි හින්දරිය කවර ගින දරින් වෙජ්ජිය ඒ මජ්මුආය හැම එකනි විරාසතුගේ මස්සලාග එකනි තෆාති මස්සලා එකමක විරාසතුගේ මස්සලාග එබහුරි බහුගේ බස් හුජ්ජත කන්නගාෆ බයි සහාබින් ඒ ඉබ්න අබ්බාස් වද බේබේ කලුන් විදාල බහුරි තිනකේ ජම් මජ්මුආකි ඒ විරාසතුගේ මස්සලා ගන්නානේ මිසාලක බයි මිහුන මදුවේ එබා මිමිහුන්ගේ මජ්මුආන් යාසිය මජ්මුආ බයෙන් මිහොම බලනි දෙක අනෙක් බයෙන් බලනි තිනක එහෙම හැම එකන ඉල්මෙරින් ෆරව කොෆෝති මි විරාසතුක මස්සල ඒකනි එහෙන් නුනි එහෙන් හුරියා මස්සල තයිග්ග අර විභවක මජ්මුආ කි තිනේ මාන් අල්ලාහ් රසූල් ලවි සමරා බුන ජුන්දුබ කිබෙන් රිවායකෙන් වනි කලේෆාන විදාලවනි හමකරන් රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් කොම්මෙ හුකුරුදු වහෙග්ග මුමිනුන් නරා මුමිනු ෆිරිහුන් නරා මුමිනු අංහෙනුන්නා فاف سمن ادي دوا قد دفي رواه البزار باسناد لين امام امام بزار من حديث رواه يقول رواه من كمكو من حديث فلو سند ضعيف لازم انه له خطبه خطبه كياتا ورغن خطبات اللهم اغفر للمؤمنين والمؤمنات ඒ දුවාගේ බෑග එෆා හුතුබාග එබහ රසූලුල්ලාහ الله දුවා කරවවා එහෙම ෆා හුතුබාග දුවා කරමුග مؤمن දුවා කොල්ල كل دين اللهم اغفر للمؤمنين والمؤمنات يتي مي حديث හදීස් عمل قريفه කුරයිෆ එහෙනම් මි හදීස් රුදයිෆ් amal kurai fa henna mi hadis dhaif وعن جابر بن سمرة رضي الله تعالى عنه أن النبي صلى الله عليه وسلم كان في الخطبة يقرأ آيات من القرآن يذكر الناس رواه أبو داود وأصله في مسلم ما الله رسول الله جابر بن سمرة كبن رواية من كليفان ودالوني هم كرم رسول الله صلى الله عليه وسلم خطبة ආයත්ත විදාළවේ ගුරුවානුගේ ආයත්ත විදාළවේ මිස්තකුන්න නසේ හිතෙරි මට්ටකයි ගුරුවානුගේ ආයත්තකුන් ඒ ගුරුවානුගේ ආයත්ත හොගේ හරි බෑවරු නසේ හිතක e qur'aanuge aayattakun karifan mistakunna nasihittirbe kuridu ho bayan vege man khutbaaga rasulullah sallallahu alaihi wasallam behuri hame ekani khutba qur'aanuge suratakun fuddalalla e waragina hukurutahuga e qaf surai qaf wal qur'anil majid mi surai rasulullah sallallahu alaihi wasallam waragina khutbaatahuga hame ekani mi surai vidalwe fe behuri ei sababaki aamugo tegga khutbaaya waragina mihun jamaave sababaki kudi kudi miskitta hoga namaz qur'aa mihun tavves em miskitaka ජාමියෝ මිස්කිතකම් මි ජමාවනේ එහෙම් වීම ගියාමෙද්ද ඔහුගේ වාහකත මිස්තකුන්නම් හඳා ගින ගිනන් හඳාන් කොද්දින මකී එයි මිස්තකුන් ආඛිරතට කාමසේ කුරාන සබබේ මීහාගේ නෆ්සු ඉස්ලාහු කුරමම් මේ දුවරිවාන සබබෙන් එයි ගින ගිනෙන් ආඛිරෙන් මිස්තකුණන් හඳාන් කොද්දෙන්ඥා අදි ගින ගිනෙන් මරු හඳාන් කොද්දෙන්ඥා එම කාෆ් සූරතු ගෝති බයාම් වෙෆ ගියාමෙත් දොහක වාහකත කාෆ් සූරතු ගියාමෙත් දොහක වාහකත මීහක ෆයිල් ලිබේ වාහකත කා සවරුගේ වාහකයා එවාකතන් හේරි තාල ෆිලිෆුම් මාලේ වාකතක එවාකතන් බහර කාෆ් සූරතුක බයාම් වෙගෙ එම හුරිහාබේ ෆුනුස් කාෆ් සූරතුක තර්ජමා බලාලුම කිවර රංගලුකම තර්ජමායි දැන් ඉංග්‍රීසියෙන් වඩා ගන්නවා බේ ෆුනු අදි මාරංගලවාන ඉංග්‍රීසියෙන් බහර තන් ශරහයක අයකු ei ane ibn kasir sebe ingres tarjama kurayf ibn kasir ei bodo et tafsir es ibn kasir sebe ingres tarjama kurayf divehin nei divehin oti hame kan tarjama ay tarjama ay den එහෙන් බහන්නේ ගෙබේෆුණු එම් බසුද්දාලානේ එම කාෆ් සූරත කිය රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් වරග්ගින මෙම්බර් මතික හුන්නමයාගෙන් විදාලවා සූරතෙන් ඒ කාෆ් සූරේ وعن ابن عمر رضي الله تعالى عنهما قال قال رسول الله صلى الله عليه وسلم ليس على مسافر جمعة ما الله رسول الله عبد الله بن عمر وكبن روايه من يكلفان ودالون رسول الله صلى الله عليه وسلم حديث දතුරුවරියෙක්ගේ මච්චන් හොකුරන් නොවේ රවාහ තබ්‍රානි බි ඉස්නාදින් ධයිෆින් ඉමාම් තබ්‍රානි මේ හදීස් වල රිවා කරවි එකම කු හදීස් ධයිෆ් හදීස් ධයිෆ් මෙහර මුසාෆිරගේ මච්චක නමාදෙන් නොවේ මේබුන හොකුරන් නොවේ ඒක මුරාද කියනක මච්ච වාජිබෙන් නුනේ හොකුර ඒකතම මානනගා ෆියා මස්සලෙන්නේ මේ හදීස්ගේ මාන ඉරුන් සොහා මාන සොහා මෙහර බයෙන් හදීස් අන්නානේ සනතු ධයිෆ් එකෙන් කම මාන සොහා එදෙන් හදීස් ෆන්නෙන් එයි ෆන්නුගේ e huri hacce mitanga bayan kurun ei tankol dati kame ei bai faru mana sahhaifa sanadu dhaif e anebba faru sanadu sahhaifa mana dhaif e e mi mi dennevi goi ei sanadu sahhaifa mana dhaifun mi hadis ta waki kuraveni hadis fannuge emme funna busni ona ei emme unda guwati ei ei sanad sahhavejja aamugotegga mi beleni hadisa kiye sahha hadisek kama ei sanadan aamugotegga mi balani ඒ සනදු සොහ්හ වෙජ්ජියා සහ හදීස් සොහ්හවි කම මේ බලනි සනදුම කියන්නේ රාවීන්ග සිල්සිලාය රාවීන්ග සිල්සිලා සනදෙම කියන්නේ සනදු සොහ්හ වෙජ්ජා මොකතෙක්ග හදීස් සොහ්හවියේ දැන් හදී සනදු සොහ්හය ෆහදීස් ලොයිෆු වියේ බුණු ඒ වර බොඩ කම ඒ ෆරක කුර වේනි ඒ ලොයිෆ් කන් දෙන ගන වේනි මේ හදීස් වන්නුගේ එම්මේ ෆුන්නාබු උස් ඉල්මෙරින්න එකන්ත දෙන ගන වේනි දැන් මේ ෆිගුහු ෆයිත්තහුග ලොයිෆ් හදීස් තබ් බයන් කුරුම් මිසාරක මියකු ඉතන් අරාෆානේ හදීස් හොත කියමුන් එදනි ඒගේ එදනි ලොයිෆ් හදීස් තස් බයන් වේ ඒ එව්ස් ෆිගුහු ෆතෙන් හුස්ස හදීස් නුහුන්නාන එව්ස් ෆිගුහු ෆතෙක් ඒ සබබකි ඒ ෆිගුහු ඉල්මරින්ගේ අස්ලු උස්ලූබකි එමිහුන් හුරිහා මස්සලතක බයන් කුරාන ඒ මස්සලයාග දැන් ලොයිෆ් හදීස් වෙජ්ජාගේ තිරීක බයන් කුරාන මේ හදීස් ලොයිෆ් මේ හදීස් ලොයිෆ් බයන් කුරාන ඒරුන් ඒ කියවෑදේ මිහා එංගේන එංගෙන් ජිහේනේ mi hadis fulakun massalen istinbaten nukurewenekan ekamaku bayan hadis dawge bar mi sahih lai laif ge darajata laif ge darajatan ge bar misa kuda kuda ko laif la fe dan ifada hadis takun amale maibumuge macca dalil kuraitan saka miyoni amale maibwegemu ei fadailul amal kamegge maaikkan bayan kurun ekahal kan tattaka dalil kurawidane bayin ilmer midalwani e dhaif kan kuda vejjiya දැන් මේ මස්සලතන් ආමගොතෙක් ගෙල්මර මේ හදීස් තම් මේ ෆිගෝ වෙත්තකම බයන් කරන්නේ මස්සලතන් මිස්තකුණ බයන් කොද දෙනවට්ටක මිහෙම් වෙස බහට්ටේ මස්සල ආසේ කමකු මේ දීනකම මස්සලෙන් නොහිමේ නෑ නේ මස්සලෙන් නොහිමේ සවබකී හදීස් ලොයිව ඒ නුගෙනුන් හියානතක වේදානේ තිය බේකලු මිහිරිගෙන්නවෑව ඒ බයෙන් මසහොබත හොගයා බයෙන් මීහුන්ගේ දූතකු මතී ගයා බෙ දෙක්කේ මිසාලක දීනුගේ මස්සලෙක් ගවාක එකමකු එකමා බෙහෙකතුන් ආසෙන් හදීස් ලොයිව misalkan figufotegge eti nugenes oijjia mi hakannegen tay massale e kihinan oi massale kamaka ei bay fotuga huri evves fotegge huri hamasle no e bayam ve fay evves fotegga evves fotegge huri hamasle no hunana bayam fe hemvi miyaka visnadan mige mi massale ge huri hadise netiye mige mi massale ge huri hadise netiye e hadise sotun e karigen ve ehem fotegga ehem vima ei iska mi mihage sikundiyan anna shakyen ei wahume එම ඒ දුරකොත් දින මට්ටක ෆිගුහු ඉල්මරින් ෆොයිත්තහුග මි දයිෆ් හදීසක් ගෙනස් දීෆාවනි මි බාබුගස් ඒ බෝතේ හදීස මි හදීසට මේ මෙහන් අමල් කුරාන එහෙන් නම වෙස් මි හදීස් දයිෆ් එම ඒති මස්සල බයාම් වෙෆරීතිකෝ එහෙන් දෙකෙන් ඒ මස්සල මිහාර මි බේෆුල්ලා මි බයාම් කොල්ලා දෙන ඒ ෆහරෙක්ග බේෆුල්ග හිතන් අරාෆාන මි හදීස් තංගෙ දනි කියමුන්නේ එකමකු බයෙන් හදීස් ඒබුණනේ දයිෆ් එකමකු ඒ කාලෙ ෆොතකේ කියන්නේ ekahli foteke kiyani ehma figuhu fotem mi kiya deni huriha be fulnas figuhu figuhu foteke mi dennevi figuhuge massalatahuge massalata bayan wen anna gota ibn hajar jamaa ko famiri hadis fuluta ege ವಾಹಕತ ಕೆನ ಮೆಹರ್ ಫಿಗೋ ಫೈತ ಹಕಿ ವಾಹಕತಲ್ಲಿಯಫ ಏಗೆ ದಲಿ ಏಗೆ ದಲೀಲ್ ಬಯಾನ್ ಕುರಾನ್ ವಾಹಕತಲ್ಲಿಯಫ ಎಮಸ್ಸರತ ಅಮಿಲ್ಲ ಗೊತಂ ಬಯಾನ್ ಕೊಫ ದಲಿ ಏಗೊತ ಹುನನ್ ಫಿಗೋ ಫೈತ den mifotuga mini bayan ve e figuhuge babutahuge gotab bayan koffami hiri hadis ta rasulullah sallallahu alaihi wasallam ge ei bayan hadis fettenge bohori mi gotakannu ane mi tartiba asahori misal ka sahih al-bukhari sahih al-bukhari ge tartiba sunan mi gotakannu ei sahih al-bukhari kan nukiya sunan bukhari ke මෙහර සුනනු ෆොයිත්තන් එයි ෆිගු ෆිගුහුගේ බාබතහුගේ තරතිබුම් බයන් කොෆහුන්න ෆොයිත්තන් එයි සහීල් බුඛාරියම් මිකෙනි ජාමියු සහීහ ජාමියු සහීහ අල් ජාමියු සහීහ ඒක මානේ කි එයි දුනියේග ඉන්සානා මුලෙන් ජේ හුරිහා ගොතේ ඒක බයන් වෙගම් බාන වකි ෆිගුහුගේ බාබතහුගේ තරතිබකුන් නෝ එහෙම ඒක බයන් කොෆෙනන ෆුරතම ඉමාම් බුඛාරි බයන් කොෆන කිතාබුල් ඊමාන් කිතාබුල් ඊමාන් ෆිගුහු ෆොයිත්තහුගේ බයන් වෙගන්නන් එම්මේ ෆුරතම කිතාබුත් තහාරා එමි ෆතුක බයම් වෙහින් ගෙජ කිතාබු තාර දැන් හැම ගොත සහී මුස්ලිමස් ගොතන් ඉන්නන බයම් වෙෆා දැන් ඒක ෆහුන් ආම් සාලක තිරුමිසි තිරුමිසියා නසායියා ඉබ්නු මාජා මි ෆත්තන් හුන්නානි ෆිකුහුග තර්තිබුන් ජමායිෆ් ආයේ දැන් කුඩ කුඩ මාලුමාත් කොලෙන් එයි දැන් අහෙන් විම දතුරු වෙරියාගේ මච්චකන් හුකුරු නමාදේ වාජිබෙන්නෝ mihar miige maana sohhaye mi dennevi miya behegoton e bohuri bayin hadis tan as sohha ei ane hukuru wajibunwa mi hunge terega an hinunna daturwer nami misminga borlievi ehnames daturweriyak misal kar rahaka febiru emi rahuga hukuru kurave bodu misketage ena au mustahab ena as hukuru jamaatuga bayrima kiyana mustahab yogen wakame kam kenaka wajiben no ena wajib yogen wani menduru namadu gasru kokkurun e wajib yogen wagoi dihu kuresmas selenne ඉතුරු දෙරක් වතුක සවාබු ලිබේනේ නෑ ආදෙම් මිරේම හිසාබු කුරුකොල්ලානි දැන් සවාලෙන් ඔය බේරලකෝ සවාලෙ කොල්ලු ආය කොල්ලු ගස් මස්වරින්න මිහර එමිහුන්න කී එයි දුවාලු ඔයි ඔන්න බෑ මිහාරු දැන් මිහාරු එබදේ හෆ්තායකනුව තමස්තු හවස් ගොස්සෙබ උලේ දතුරු මතීග ඒ ගොතක් ගොස්සිකම වඥානු ජේන මෙන්න හුකුරු එමන වාජිබෙන් නුකුරේ වාජිබෙන් නුකුරේ මිහාරු එදා ගොතක් ගොස්ක මිහාරු කුරීගේ දනි හැම කොම්මෙර දුවා කුරේ ගඬ එබලෆා දෆා දැන් එම හුකුරු දොහෙම නු දේ මහකා එම්වීම ඒ හුකුරු වාජිබානේ මිහුන්න ඒ ගොතුන් මිහාරු එකම කො එමිහුන් ඒ දතුරු ඒ දනී mi gunahin en hafta ayan nuata en mastuahan egotak gossiya kommehen laazimen nun emi on kurduahu rakallafaaka laazimen nun rakallafaaka එද්දෙන් මං එගේ ඒතිදෙන් නුවන් එංගේතා ඒතිදෙන් එංගි හොර ඒති කුරුම් මස්සලයකි මෙන්දුරු අනේ මේ මෙන්දුරු යා ඉරු මෙදු ජිහෙවගුතෙන් ඒ නෑකන් වන් එංගේ දැන් හුකුරම් මීනියස් ඒ ගොතන් නේගුමකතරේ දිමාමුක මස්සයන්නේ එංගි හොර හුකුරු හමන් මෙදු ජිහෙවගුතු වාස් නමාදු කුරුම් මනා කුරව වැෆේනේ ඒ ගොතුම් මිසාරකන් ආස් දිමාවිය දිමාවි ඒ නෑකන් නේගේ දිමාවි කමේ එහෙම මස්සලෙන්නේ එහෙ නැකිනු සීදහම ඉරුම ඇතිච්චි හේ වගුතු එන එගේ කමුකමඤ්ඤා ඒ වගුතු ලස්කොල්ල ඈ ආ මෙන්දුරු වගුතු ජේනෝ එයි මෙන්දුරු ඉරුමෙදුම් ෆිලීම බංගෙගෝවා මෙන්දුරු නමාද බංගෙගෝ එනි ඉරුමෙදුම් ෆිලීම ඉරුහම මෙදු විහෙ වගුතු මෙන්දුරු නමාද කන්නකෝවනේ බංගේ එමනා ඉරුමෙදුම් ෆිලීම මෙන්දුරු නමාද වගුතු ජේනි වගුතු මුග කුරියකු බංගෙන්නකෝ එනි අර සුවාල් කුඩ කුදින ඉන්නානි උකුරු විලේ එච්චා බෑවරවියගෙන ආය ගොතන්නේ යග්ගන ෆිය අයි එනම් මෙන් දුරු නමාත් එයි නමාද තෆා ඉමාම් මීහාගේ නියතා මවමමුන්ගේ නියත් තෆාත් වෙස් නමා සොහවානේ කවුනා විතබයන් කො ෆර තෆ්සීලුකෝ එහෙමම ඒනෙන් අසුරු නමාද කුරා මීහාගේ ෆහතුගේ මෙන් දුරු නමාද වෙස් කුර වේවා මිසාලක ආයේ මස්සලෙන්නේ දතුරේ කමු ගවඤ්ඤය නංගති හුද්දය හුකුරු නමාදුගේ එන හුකුරු නමාදන් නියග්ගතස් මස්සලෙන්නේ මෙන්දුරු නමාදු ගස්රුක කුරන් එන නියග්ගතස් මස්සලෙන්නේ දතුරේ කමු ගවඤ්ඤා දැන් එනාදි හුකුරු නමාදු කුරියස් එනං අනෙක්ක තෙදුවේ අසුරු නමාදු දෙරකෝ එක්කුර වේන ජම්මකෝ ගස්රු ජම්මකෝ එරයි විරාසතු එයි මුදා බෙහුම් এই মানে তারিকা মুদাবে হমুকে মাসালে আর এবার আমি কেন বিরাসাতুকে ইলমু ইয়া বিরাসাতুকে ইলমু নুয়াত ফারাইদুকে ইলমু ফারাইদুকে ইলমু দেতি বাকিয়া ইলমুল বিরাসা সেবাকে ইলমুল ফারাইদ সেবাকিয়ান এই তারিকা মুদা ভাঞ্জে হে গতুকে ইলমু එහෙන් එහෙන් මිහාර ගස්රු කුරේ දැන් මිහාර කුරින් වෙසස්ලු එමිහොන්න අනේ ගස්රු ජමා කුරවේන මස් වෙරින්න ඒ අලුගණු දෙකේ ගොයි අලුගණු දෙකේ ගොත කී මස් වෙරින්න කුරවේන ඒ මි මස් වෙරින් මිවා ගොතක රෝදමස් එතන වන්නාතේ මස් වෙරින් ආම් ගොතක දායමික කුරා මසක්කත් එක්කමුග වාති මිතාංග බයෙන් ඉල්මෙරින් අනේ සෞදි අරබියාගේ මස්සල හුෂයිලි සෞදි අරබියාගේ ෆතවා ෆතවා කමිටියා ඒ ෂේඛ් අබ්දුල් අසීස් බුන් බාසුගේ දුවස්වරු දැන් ෂේඛ් බාසු අනේ ෆතවා දෙවෑ ෆමියෝති එමිහුණක නොකර වේනේ එමිහුණක මස්වරණක නොකර වේනේ ගස්රු ජමා මෙබුණ ගස්රේ ජමාදෙන් කර වේනේ කුෂක්කයස්නේ ජිගස්රෙන් නොකර වේනකම ඒ ෂේහු විස්නා මෙහර ෂේහද්දම් විස්නේනි මිතනුගේ වදෝයන් අස්තු ෂේහකන්නෝ විස්නේන මර ෆත්වා මිනන් එතනෙක්ගේ ඉල්මරින් එතනුගේ වදවාක වදවා විස්නාෆ ෆත්වා දෙන්ජේනි මෙහර එව්වස් රහෙක්ගේ ඒ ෂේහුම විදාලවනේ ගොතා මෙහර මේ අරගොණ මෙතා කියවන් උන්ගේ මදිනාක අනේ උස්තාදුනා සවාල් කුරාර රහුගේ මේ රාජ්‍යා බෙහෙගොතුම් මස්සලෙග්ග සුවාල් කුරඤ්ඤා එබේකන විදාලවන් රාජ්‍යයේ ඉල්මරින්න හරේ එකන් රංගලයන් ගේන තිකු දින්න හරේ රංගලයන් ගේන මස්සල එයි එතනුගේ වව එංගේන එතනුගේ හාලතු එංගේන එතනෙග්ග දිරුලේ බය කරේ එමිහුන්නේ මස්සලත හදීස් තහුගේ අලීග ගුරුවානුගේ අලීග නිම්මානි එහෙන් රටෙග්ගේ බයකුණෝනේ එම මිතාංග අලෝණ විස්නාර වාගත කි මස් වෙන්න කි හෙඳුණු ෆුරායන් එමිහුන්ගේ දණී එමිහුන්න කන්නේ කොන් හිසාවෙකම එමිහුන්ගේ එමිහුන්ගේ රිසුකෝති කි ලෙෆේන ඉරන්නේගේ ನಾನು ಅಸ್ಲು ಹಗೀಗಿ ಮುಸಾಫಿರ್ನ ಕಿದ ತುರನ್ನ ಕಿವಸ್ ಎನಿಯತುಗ ದಾಮೆ ಲೆಫೇನ ಇರನ್ ಆದೆವೇನ ದುವ ಹೆನ್ನೇಗೆ ಎನಿಯ ಐ ಅಸ್ಲು ಮುಸಾಫಿರ್ನ ಮಿವನೀವಸ್ ಎಮ ಎ ಹುರಿಹ ಸಬಬುತಕಿನ ಜಮಾವೆ ಮೀವ ಎಮ ಎಮಿನ ಬರ ಬಡು ದತ್ತುರರಿ ಬಯ ಹೋಕೋಬ ದೆನ್ ರೋದೆ ಕಿ ಯಾರ್ ವಿಸ್ನಾರೆ ಬೆಂಗೆ ರಸೂಲುಲ್ಲಾಹ ಸಂ ಬೈ ಹದೀಸ್ ಫುಲುಂ ಗೆ ಬೈ ಮುದ್ದ ದೆವ್ವಾ ಫ ದತ್ತುರರಿ ರೋದ ಹಿಫುಂ ಗೆ ಹುದ್ದವೆಸ್ ಬೇನು ಮಿಯ ಕುದು ಕೊಲ್ಲಾಶ್ ದೆನ್ ಮಸ್ವೆರಿನ್ ನಂ ಎಬ ಹುರಿ ತಫಾತು ಲುಯಿತಾ ei misalakan ena burawegen ena du kolena hudda roda mahu misakan mahag gos warbal yegen du kolli roda du kolle enange bahurta edwas sama kollan hama rahuga hurelun majburan nun tena dahakan hama edwas sama kollan ena rahuga hurede vidan roda hi faala mahan nugos ema rodaage masale nifenna fenama ko evves masale එහෙම එනක් ගස්රු ජමක් කුර වේනමස් වෙන. දැන් අදි මිහාරෝ එදනි එන් හෆ්තා එන් මස්තු වහන් එදනි දැන් මිහාරෝ අදි මාරීච්ච කුර වේ දතුරු මස් වෙරින්. <coughs> ආස්රෙව්වස් බේරමනේ රේකඬු ගියන් ඈ සුරිහන් නමාදෙන් අමුණයිලාක් එව්වස් කහලා හුද්දෙන් නොආනේ මිහුන්නක දැන් අදී හෙන් ගොතන් නමාදේ ඒ ගොතක අමුණෙන් වස්ලි වේනතා රේකඬු මුරිහන් නමාදෙන් ඈස් කොල්ලෝ එහෙම ජමා කුරුන් යති හුද්ද ජමා කුරුන් අනික ජමා කුරුම කීයි දතුරෙන් නුනකස්සේ බහුද්දා උසුර දිමාවජ ජමා කරුම් එම ජමාවස් කොල්ලේ දාන මිසාරක ආයන මස්සාන ෆෙන්නම් මිහිරියන මෙන්දුර මාදවකතු වෙන අසුන මාදස් කොල්ලානේන එවකුතු සා ගස්රු කුරන් හින්හමනු ජෙමි මිසාලක එන හින්හමනු ජෙන් ජමා කොල්ල ජමා කරුම් හැම යගිනු බසුද්දා හැම ඒ හැම ලුයි කො ලුයි ලුයි මස්සලේ මස්සලේ කියනවා ලුයි කොන් ඔතියම මස්සරින්න මස්සලා ತೆದುವಾನೆ ದೆರಕುವೆ ಕೊಫ್ಫ ಕುರ್ಸೈದ ಕುರಾನ್ ಸಲಾಂ ದಿನುಮ ಫೌ ಹಂದಾಂ ವೇನಾದಿ ದೆರಕುವೆಂಗೆ ಬೈಕ ತೆದುವಾನೆ ದೆರಕುವೆ ಕುರಾನಿ ಕೊಫ್ಫ ಕುರ್ಸೈದ ಕುರಾನ್ ಎಗೊತ್ತ ರಸೂಲುಲ್ಲಾಹ ಸಮಾದಿ ಬೇರೆ ವೆಸಕ ಮಾಡ ದೆರಕುವೆ ಕುರವೆ ಅಸರು ನಮಾದ ಮಿತಾ ಕಿ ಹದೀಸ್ ವೆಸ್ ದೆರಕುವೆ ಕುರವೆ ಹಸರು ನಮಾದ ದೆರಕುವೆ ಕುರವೆ ಫಸಲಾಂ ದೆವ್ವೆ ವಾದಿ ತೆದುವೆ ಡಾಗೆ ಮಿಸ್ಕಿತುಂ ಬೇರೆ ವೆಸಕ ಮಾಡಾಗತ್ತೆ දැන් අස්සාව වේකලම ගෙතරෙන් එමෙ වේකලක වාහක දක්වා වෙස් කරනවා. ඔබ කුරුමර වෙස් තිබි වාහක දක්වා නොකෙරවඩානුගෙන්වා. এই জুলিয়াদান কিয়া বে কালে কালেফান নিকমা ডাং হাদিস বলে আল্লাহ রাসূল কালেফান নামাজ কুরবি হইয়ে নমত কালেফান হাদ মাফুল নতি ডাগ নই হইয়ে දෙන්නේ නමාද කුරවස් නොවේ තිමන් කලේෆානු හඳාන වෙස් නොනේද දැන් දෙතින් ෆර කලේෆාන හැම විදාලෙම අවෝ කුරවෆානක් දෙන්නේ ඉතින් දැන් හේ සුලිය දෙන මේ විදාලවනේ දෙරක් වන් හිජියම තිමන් කලේෆාන කුරවුන් දැන් දෙන්නේ මේ ආයක කලේෆාන දෙරක් වල දෙ කුරවි දැන් අලුන් තෙදුවේ දෙරක් වක් කුරවි දෙරක් වක් කොෆා පුරවෑෆා කුරසෙයිද කුරවි අදි එතක් අලුන් අලුන් වෙස් නමාද නුකුරවවා හැම දෙරක් වෙයි පුරවි හැම එකෙන් එච්ච එගේ එච්ච කී දෙමෙදු කමා දිගු වගුත්තකෙන් නුගොස්සියා නමාද අලුන් කුරා කැස් නුජේන ගෙල්ලුනු බෑ අලුන් කොෆා කුරසෙයිද කුරංජේ o mihar attahiyatan kole digu kurunasnu je hen ei sababaki solawai wes ki je dua wes kurajje ei waajiben nu etanga solawai kiyume attahiyato kam mihaka kiyuni masalen nu e ekak kurse ja kurakannu je hen etah kurse ja kurakan e salam devijjiya kuranje hen අනෙන් එමසා කෝණිකන් තංකොල දිගවල සලාමෙන් නුදේ සලාන් දීම දිනමාවතක නමාදුම් මුණුගුරලෙ වුණී එකුරකේ කුරමුණී නේද මෙහර දුආයත් තනෙක්ග දිගුමකෝ යකුනේ මස්සලේ නමාදුග තනෙක්ග දුආයත් දිගුමකෝ යකු මස්සලේ නේද මෙහරු කීතරක් වෙතිය කුරවිජ්ජ පහ ඕ ඒ රක කමකුණු දෙන්න තිකුරි ගොතේ මෙහරු ෆරතම තින් රකෝ එක්කුරි ෆරතම කුරි කීතර රකෝයි අත්තහියාතු කී හ්ම් අත්තහියාතු කියෝනේ කීම සලාන් නුදියන කතේ දුයි ඔහො අනෙක්ක දෙරක්වෙන් එන කුරුන් එන නේගුම් එරක්වෙන් එන කුරංජේනි කොෆ්ෆ සලාන් දෙන්ජේ මේ වුණේ කුරසේද කුරංජේ දැන් ඉතුරුන් එරක්වෙක් කුරුන් එයි දැන් එනන් නේගුම් එන ගස්තුකකන් කොෆියවර බොන්නු බෑ දැන් ඔලකන් කොෆිය දැන් අල්ලාහ් මාෆ් කරවවා ඒ දැන් නේගුම් දෙරක්වෙක් කුරා ගන්නු ජේ එරක්වෙක් කුරංජේ ආ එරක්වෙක් කොෆ්ෆ සලාන් දීවන මත සලාන් නුදී කුරසේද කුරස් මස්සනේ දෙකෝයි صح දැන් කුර්සි දැන් එතංග ඔලිගෙන් එකුරවනේ නේද දැන් කුර්සි එකුරම ෆුදේන ඔලිගෙන් වියකන් කුරි سبحانك اللهم وبحمدك اشهد ان لا اله الا انت استغفرك واتوب اليك